ඉතින් ආන්දරේ තව චුට්ටු ප්‍රශ්නයක් තියෙනවා. මේ සෝවාන් හා සකදාගාමි කියන වචන දෙක පොඩ්ඩක් අර අර ඒක පොඩ්ඩක් සරලව පොඩ්ඩක් හැදිලි කියලා දෙන්න මේ. සෝවාන් අපි සිංහලෙන් කියන්නේ සෝතාපන්න කියන වචනේනේ. එතකොට සෝතාපන්න කියලා කියන්නේ ශ්‍රෝතසට ආපන්න සෝතසට පැමුණු. එතකොට එතන ශ්‍රෝතස කියලා කියන්නේ නිර්වාණය නැමැති ෂේමයට පැමිණෙන ස්රෝතස. ඒ කියන්නේ නිවන දිශාවට ගහගෙන යන ප්‍රවාහය සැඩපහර. එතකොට සංසාර සංසාරය තුල අපි ඇදගෙන යන සැඩපහරක් තියෙනවා වගේම දැන් මේ බෝධිපාක්ෂික ධර්ම ස්ථාවර වෙනකොට දැන් දැන් සැඩපහර කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ගහගෙන යනවා කියන අර්ථයනේ. සැඩපහර කියලා කියන්නේ. එතකොට දැන් බෝධිපාක්ෂික ධර්ම මුල් වඩන මුල් අවස්ථාවේදී අපි සෝවාන් ඵලයටපත් වෙලා නැති අවස්ථාවේදී අපි පුහුණු කරන බෝධිපාක්ෂික ධර්ම වලින් අපි නිවන පැත්තට යන්නත් පුළුවන් අතරමඟ නවතින්නත් පුළුවන් බොහෝ කල් ගත වෙන්නත් පුළුවන් අනිවාර්යෙන් නිවනට යනවා කියලා නිශ්චිත නැහැ. එහෙමයි. එතකොට ඒ අපි පුහුණු කරන බෝධිපාක්ෂික ධර්ම, බොජ්ජංග ධර්ම, මාර්ග ධර්ම අනිවාර්යෙන් අපි නිවන කරා ගෙනියනවා කියන ස්ථාවර තැනකට එන්නේ සෝවාන් මාර්ග ඥානයත් එක්ක. ඒ නිසා සෝවාන් මාර්ග ඥානේ සෝතාපන්න. ආය ආපහු වෙන්නේ නැහැ, ආය ගැලවෙන්නේ නැහැ, ආය අතරමං වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම ගහගෙන යනවා මේ නිශ්චිත තැනට. අන්න ඒ අර්ථයෙන්. එතකොට අනිත් එක තමයි දැන් අපේ හැම යහකාරණේ ගොඩාක් වැදගත්. මොකද දැන් අපි මුලදීමක් සිහිපත් කළානේ මෙතන සත්‍යයේ පුද්ගලයක ආත්මයක් කියලා කෙනෙක් නැහැනේ. එතකොට අවසානයේ මේ ක්‍රියාත්මක වෙන ධර්මවල ප්‍රවේගයත් එක්කලා ධර්මවල ශක්තියත් එක්කලා තමයි මේ කාර්ය කෙරෙනවද නැද්ද කියන එක තීරණය එතකොට සෝවාන් ඵලයටපත් වෙන අවස්ථාව වෙනකොට එතනත්තාගේ මාර්ගාංග ධර්ම, බෝධිපාක්ෂික ධර්ම, බොජ්ජංග ධර්ම ඒවා නැවත මේ චිත්තචෛතසික චෛතසික ධර්මයන් ආපසු හැරෙන්නේ නැති මට්ටමට බල ධර්ම බවට පත් වෙනවා. එහෙමයි. ඉන්ද්‍රිය ධර්ම වශයෙන් බල ධර්ම වශයෙන් අතිශයින් ප්‍රබල වෙනවා. එතකොට ඒ නිසානේ බුදුරෙක් මේ ඉන්ද්‍රිය ධර්ම වල බලවත් භාවයේ මෘදු භාවයේ අනුවමනේ තීරණය කරන්නේ මෙතනත්තාට සෝවාන් වෙන්න කොච්චර කල් යනවද? සකෘදාගාම වෙන්න කොච්චර කල් යනවද? ඒ සියල්ල තීරණය කරන්නේ ඉන්ද්‍රිය පරෝපරයත් ඥානයත් එක්ක කරන්නේ. එතකොට ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වල බලවත් භාවයේ අනුව තමයි සෝතාපන්න තත්ත්වයටපත් වෙන්නේ. ඊට පස්සේ සකදාගාමි කියලා කියන්නේ සකින් ආගාමි. ඒ කියන්නේ නැවත මේ කාම ලෝකයට පැමිණීමේ ඉඩකඩක් තියෙනවා. සකින් කියන්නේ හැකි කියන එකනේ. එතකොට කාම ලෝකයට නැවත එක්වරක් පැමිණෙන්නට ඉඩකඩ තියෙනවා. සකදාගාමි පුද්ගලයා. ඒ නිසා තමයි සකින් ආගාමි කියන අදහසෙන් තමයි සකදාගාමි කියලා කියන්නේ. ඒතර අනාගාමි කියන්නේ න ආගාමි. කාම ලෝකයට නැවත එන්නේ නැහැ. නැවෙන්නේ නැහැ. සුද්ධාවාසයේ පමණයි. ඒ විදිහයි වචන. අකුරාගාමී වුණාම නායකහඳුනේ එකවරක් එනවනේ. එකවරක් කාමලෝකයට එන්න පුළුවන්. එනවාම කියලා නියමයක් නැහැ. ඒ කියන්නේ එතනත්තා එතනින්ම බ්‍රහ්ම ලෝකේ ඉපදිලා එහෙම නිමා වෙන්නටත් පුළුවන් ධානය උපදවාගෙන තිබුණොත්. හැබැයි සකදාගාමි පුද්ගලයා කාමලෝකයට නැවත ඒමේ සම්භාවිතාව තියෙනවා. එන්න පුළුවන්. මොකද තාම කාමරාගය දුරු කරලා නැහැනේ. ඒ නිසා එන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. දැන් සෝවාන් පුද්ගලයා සත්තක්කත්තු පරම කියන තැනට යන්නත් පුළුවන්. ඒ වගේම ඒක බීජී වෙන්නටත් පුළුවන්. එකපාරක් එන්නත් පුළුවන්. හත් පාරක් එන්නටත් පුළුවන්. ඒක එහෙම නැතුව සෝවාන් වෙච්ච පුද්ගලයා අවසාන වෙනකොට සියල්ල මෙතනින්ම නිම කරගන්නටත් පුළුවන්. එතකොට අර සම්භාවිතාව තියනවා එතන සකෘදාගාමී තත්වයෙන් නිය ගියොත් නැවත කාම ලෝකයට එක්වරක් පැමිණීමේ අවකාශය තියෙනවා. ඒක කැඩෙන්නේ වචනේ සකින් ආගාමී කියලා නේද කියලා. හැකි කියන එක. එහෙම නායකනාදනේ හොඳටම පැහැදිලි පෙරවන් සරණයි වුණා. සරණයි.